ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුරුණෑගල මාස්පොත නාතගණේ අරණ්‍ය සේනාසන වාසී ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද පූජ්‍යපාද කුලවගම අග්ගවංශ ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ සීඛ බලානි කතමානි පංච සන්ධා බලං හිරි බලං ඔත්තප්ප බලං විරිය බලං පඤ්ඤා බලං ඛතමං ච භික්ඛවේ සද්ධා බලං ඉද භික්ඛවේ අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවං අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉදං උච්චති භික්ඛවේ සද්ධා බලං ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ අසම සම ගුණේති දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී බුදු හදවතේ පහළ වී කරුණාවෙන් පෝෂණය වෙලා මහා කරුණාවෙන් දේශනා කරන්න යෙදුණු ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයේ අතරින් කාල වේලාවේ පමණින් බුදු බණ පදයක් දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තුව සෝදානම් බෞද්ධයා ගුවන් විදුලි නාලිකාව ඔස්සේ මේවතොන් ධර්ම දේශනාව දේශනා කරවා ගනිමින් තමනු ශ්‍රවණය කරමින් මුළු මහත් බෞද්ධ ලෝකවාසී සදහැවතුන්ට ශ්‍රවණය කිරීම පිණිස ඉද ප්‍රස්තාව සලසලා දෙමින් ධර්ම ශ්‍රවණමය ධර්ම දානමය මහා පිංකම සිද්ධ කර ගැනීමටයි බලාපොරොත්තුව සූදානම. එසේනම් මේ ධර්ම දේශනාමේ පිනත් ධර්ම ශ්‍රවණමේ පිනත් ධර්ම දානමේ මහා පිනත් ඔබ අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා මහ නිවන සුවසේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිද්ධි දරාගෙන ධර්ම ශ්‍රවණයේ සඳහා සාවධාන වෙමු. අද මේ ධර්ම දේශනාව සඳහා සූත්‍රාන්ත පිටකේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි පඨම පණ්ණාසකේට අයත් සීක බල වර්ගයෙහි එන දෙවෙනි සීක බල විත්තක කියන සූත්‍රයයි මාතෘකා කරගත්තේ. සීක බල විත්තක සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර දෙවුරන් මහා විහාරයේ වැඩ ඉන්න දවසක ඉර බැහැගෙන යන සන්ධ්‍යා යාමයේහි ධම්සභා මණ්ඩපයේට එක්රොක් වී වදාළ ශ්‍රාවක භික්ෂූන් වහන්සේට මහණෙනි කියා ආමන්ත්‍රණය කරමින් මේ සූත්‍ර ධර්මයේ වදාළා පංචමානේ භික්ඛවේ සේඛ බරාණි මහණෙනි මේ සේක බල ධර්ම පහකි. කතමානි පංච මොනවාද මේ පහ? සද්ධා බලං, හිරි බලං, ඔත්තප්ප බලං, විරිය බලං, පඤ්ඤා බලං. සද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය. පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් සීක බල කියලා ධර්ම පහක් දේශනා කරලා තියෙනවා. සීක කියන පදය අපි තේරුම් ගන්න ඕන. සීක කියන pāli වචනේ තේරුම තමයි හික්මෙන්නා. සීහ කියලා කියන්නේ හික්මෙන්නා කියන එක. මොන වගේද හික්මෙන්නේ? අරිහත් මාර්ග ප්‍රඥාන අවබෝධයේ පිණිස හික්මෙන්න. රහත් වීම පිණිස හික්මෙන්න. ඒ හික්මෙන අය එහෙම නැත්නම් සේකයෝ හත් දෙනෙක් ධර්මය උගන්වනවා. ඒ තමයි සෝවාන් මාර්ගස්තයන් වහන්සේ පලස්තයන් වහන්සේ සකදාගාමී මාර්ගස්ත ආර්ය ශ්‍රාවකයා සකදාගාමී පාස්ත ආර්ය ශ්‍රාවකයා අනාගාමී මාර්ගස්ත ආර්ය ශ්‍රාවකයා පලස්ත ආර්ය ශ්‍රාවකයා ඊළඟට අරිහත් මාර්ගස්ත ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ පුජ්‍යලයෝ හක් දෙනාර තමයි සෛක්ෂයෝ සේඛයෝ හික්මෙන අය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සෛක්ෂයන් ළඟ හික්මෙන ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ළඟ තියෙන විශේෂ බල ධර්ම පහක් තමයි උගන්වන්නේ. ඒ වගේම කල්යාණ පෘථග්ජනයෝ කියලා මේ නිවන් මාර්ගයේ ගමන් කරන අර කියපු සෝවාන් ආදී මාර්ගඵල ධර්ම අධිගමනය සඳහා දන් දෙන සිල් රකින භාවනා කරන පිළිවෙත් පුරන තුනුරුවන් සරණ ගිය බෞද්ධයෝ ළඟ දියුණු කර ගන්නට ඕන කරන ඒ වගේම සෛක්ෂයන් ළඟ දියුණු වෙලා තියෙන විශේෂ ಗುಣධර්ම පහක් තමයි මේ දේශනාවෙන් උගන්වන්නේ ශ්‍රද්ධා බලය, හිරි බලය, උත්තප්ප බලය, විරිය බලය, ප්‍රඥා බලය කියන්නේ මේ පහයි. මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විසින්ම මේ බණ ධර්ම පහ එකක් එකක් ගානේ විස්තර කරනවා. පළවෙනි එක සද්ධා බලය. කටනංච භික්ඛවේ සද්ධා බලං මහණෙනි. සද්ධා බලය කියලා කියන්නේ මොකක්ද? ශ්‍රද්ධාව කියන සේක බලය කොයි වගේ එකක්ද? ඉද භික්ඛවේ අරිය ශාවකෝ සද්දෝ හෝති සංඝාති තථාගතස්ස බෝධි. මහණෙනි මේ ලෝතර ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී වූ අප්‍රමාණ ගුණ සමුදාය සද්ධාතේ අදහනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ අවබෝධ ඥානය පිළිබඳව මනා විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේගේ ගුණ විශ්වාස කරනව අදහනවා. ඉතිවිසෝ භගවා අරහං මා සරණගේ මාගේ බුදුරජාණන් වහන්සේ අරිහත් නම් වනසේක. සියලු කෙලෙසුන් කෙරෙන් දුර වූ හේයින් සියලු කෙලෙස් සතුරන් නැසූ හේයින් සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී වූ කෙලෙස් අරසිඳලෝ හේයින් සියලු ලෝවැසියන්ගේ ආමිෂ ප්‍රතිපatti පූජා පිළිගැනීමට සුදුසු හේයින් රාසින්වත් පවක් නැති අති පරිසුද්ධ සන්තාන ඇති බැවින් මා සරණ ගිය මාගේ බුදුරජාණන් වහන්සේ අරිහත් නම් වනසේක කියලා ගුණ අදහනවා සෝ භගවායිතිපි සම්මා සම්බුද්ධෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක දුක ඉපදීමට හේතුවක් දුක නැති කිරීමක් දුක නැති කිරීමේ මාර්ගයක් කියන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ස්වයං හෝ ඥාණයෙන් අවබෝධ කොට වදාළ බැවින් ගුරු උපදේශයක් නැතිව පරෝපකාරයක් නොමැතිව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධනං වනසේක කියලා ගුණාධානෝ. සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විපස්සනා ඥාන මනෝමය ඉද්ධිය ආදී අෂ්ට විද්‍යායනොත් සීල ඉන්ද්‍රිය සංවර ආදී වූ පසළොස් චරණ ධර්මයන්ගෙනොත් සමන්නාගත බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්න නම් වෙනසේක කියලා ගුණ අදහනවා. සෝ භගවයිති සුගතෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාස්වත දිට්ඨි උච්ඡේද දිට්ඨි යන මේ අන්ත දෙකට නොපැමිණ සෝබනෝ මධ්‍යම ප්‍රතිපදාවෙන් සුන්දර වූ නිර්වාණයට සුන්දර ලෙස පැමිණ වඩ වැඩවදාල බැවින් සුගතු සුගතනං වනසේක කියන ගුණ විශ්වාස කරනවා. ඉතේපි සෝ භගවා ඉතේපි ලෝකවිදු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝක ආදී වූ තුන් වැදෑරුම් ලෝකය තත්වාකාරයෙන් විශිෂ්ටඥාණයෙන් දැන දැක ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කළ බැවින් ලෝකවිදු ඒ භාග්‍යතුන් වහන්සේ ලෝකවිදු නම් වනසේක කියන ගුණාධානවා සෝ භගවායිතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති ඒ භාග්‍යවතුන් වහන්සේ නොදැමනු නොහෙක්මනු අඟුලිමාල නාලාගිරි ආදී ඔය මිනිස් තිරිසන් හැම කෙනෙක්ම කිසි ආයුධයක් මුගුරක් නැතුව හුදු කරුණා මෛත්‍රියෙන්ම දමනය කරලීමේදී තමන් වහන්සේට වඩා වැඩි කෙනෙක් මේ තුන් ලෝක ධාතුයේම නැති බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාරතේ නම් වනසේක කියලා ගුණ අදහනවා. සෝමගායිතිපි සත්තා දේව මනුස්සානම් ඒ භාග්‍යතුන් වහන්සේ දෙවි මිනිසුන් ප්‍රධාන වූ සියලුම සත්ත්ව ප්‍රජාවට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය නිවන් පිණිස නිරන්තරයෙන් අනුශාසනා කොට වදාරන බැවින් සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං ගුණයෙන් සමන්නාගත වෙනසේක කියන ගුණ අදහනවා සෝභගායිතිපි බුද්ධෝ ඒ භාග්‍යවතුන් වහන්සේ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥාත්ය යන මේ පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය මදකොදු ඉතුරුවක් නැතුව සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් විශේෂඥාණයෙන් දැන දැක අවබෝධ කොට වදාළ බැවින් බුද්ධෝ ඒ භාග්‍යතුන් වහන්සේ බුද්ධ නම් වනසේක කියලා බුදු ගුණ අදහන සෝ භගවායිතිපි භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ සවදෑරුම් භාග්‍ය ධර්මයන් ඇතිහෙයින්ද සංසාර ගමන නතර කළහෙයින්ද සියලු ධර්ම නාම රූප ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ආදී වශයෙන් බෙද බෙදා විභාග කොට වදාළ බැවින් ඒ තථාගතයන් වහන්සේ භගවා භගවානම් වනසේක කියලා ගුණාදානවා. ඉදං උච්චතේ භික්ඛවේ සද්ධා බලං මෙන්න මහණෙනි සද්ධා බලය මේ විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය පිළිබඳව අදහන බවක් තියෙනවා නම් ඒ ගුණය විශ්වාස කරන බවක් තියෙනවා නම් ਸਰවඥතා ඥාණය පරිවාර කොට ඇති අනන්ත ඥාන සාගරයේ පිනිබඳව විශ්වාසයක් තියෙනවා නම් ඒකයි ශ්‍රද්ධා බලය කියලා කියන්නේ මේ ශ්‍රද්ධා බලය එතකොට සෝවාන් මාර්ග පරලාභී ආර්ය ශ්‍රාවකයා සකදාගාමී මාර්ගඵල ලාභී ආර්ය ශ්‍රාවකයන් අනාගාමී මාර්ග ඵල ලාභී ආර්ය ශ්‍රාවකයන් අනාගාමී මාර්ගස්ත ආර්ය ශ්‍රාවකයා කියන මේ ආර්යයෝ හක් දෙනා ළඟ මේ ශ්‍රද්ධා බලය 100%ක්ම තියෙනවා එතකොට සෛක්ෂයන් ළඟ, සීක පුජ්‍යලයන් ළඟ තියෙන මේ විශේෂ බල ධර්ම පහෙන් පළවෙනි එක තමයි ශ්‍රද්ධා බලය කියලා මේ බුදුරජාණන් වහන්සේම දේශනා කළේ මේ විදිහට. ඊළඟට කල්යාණ පෘථග්ජනයන් වශයෙන් නිවන් ප්‍රාර්ථනාවෙන් බුදු සසුනේ පිළිවෙත් පුරන සියලෝම බුද්ධ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ හැම ශ්‍රාවකයෙක් ළඟම හැම ශ්‍රාවිකාවක් ළඟම දියුණු කරගන්න ඕනේ වටිනාම ධර්ම අතරින් එකක් තමයි ශ්‍රද්ධා බලය කියලා කියන්නේ. ඒතර අපි ළඟත් මේක තියෙන්න ඕන. බෝධිපාක්ෂික ධර්ම කතාවේ පංච බල ධර්මයන් අතරින් මේ සද්ධාව බල ධර්මයක් වශයෙන් උගන්වලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහ අතරින් සද්ධා ඉන්ද්‍රිය වශයෙන් දේශනා කරලා තියෙනවා. පින්වත්නි, ශ්‍රද්ධාව නැති කෙනාට මේ නිවන් මාගේ පිළිවෙත් පුරන්න බෑ. අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව තියෙන්න ඕන. මේ ලෝතර සසුන් කෙතේ මූල බීජය නම් ශ්‍රද්ධාවයි. සද්දා බේදං කියලා වදාළේ ඒකයි. එහෙනම් අපිට ශ්‍රද්ධාව තමයි මේ සම්බුද්ධ ශාසනයේ ගුණ පිළිවෙත් පුරාගෙන යනකොට මුලින්ම දිනු කරගන්න ඕන කරන දේ. බලන්න ශ්‍රද්ධාව නැති කෙනෙක් කවදද දානයක් දෙන්නේ කියලා. කවද සීලයක් පුරන්නේ? භාවනාවක් වඩන්නේ? බුදු බණ පදයක් අහන්නේ? ධනක් පිනක් කරගන්නේ කිසිම දෙයක් කරන්නේ දානයක් දෙනවා නම් එයා ළඟ ශ්‍රද්ධාව තියෙනවා අරම ගානේ පංසල් ටික වත් රකින්නවා නම් එයා ළඟ ශ්‍රද්ධාව තියෙනවා භාවනාවක යෙදෙනවා නම් එයා ළඟ ශ්‍රද්ධාව තියෙනවා බුදුබණ පදයක් අහනවා නම් දහම් පොතපත කියවනවා නම් එයා ළඟ ශ්‍රද්ධාව තියෙනවා බුදුන් වඳින්නේ ශ්‍රද්ධාව තියෙන කෙනා. මේ සෑම පින්කමක්ම සිද්ධ කරගන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනා විතරයි. ශ්‍රද්ධාව නැති කෙනාට ඒ වගේම කිසියම් ප්‍රයෝජනයක් නැහැ කියලා හිතන්නේ. ඒවා ගැන කිසියම් අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් පින්වත්නි නිවන් මාගේ පාරමී පුරණ සියලුම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මෙන්න මේ ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් දිනු කළ යුතු වෙනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දිනු කළ යුතු වෙනවා. ඒකාන්ත වශයෙන් සෛක්ෂ්‍ය ආර්යයන් වහන්සේලා ළඟ මේ බල ධර්මය මනාව වැඩිලා දිනු වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා හිරි බලය. කතමංච භික්ඛවේ හිරි බලං මොකන්ද මහණෙනි හිරි බලය කියලා කියන්නේ ඉද වික්ඛවේ අරිය ශාවකෝ හිරිමා හෝති මහණෙනි මේ ලෝතර ශාසනය තුල තුනරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවෝ හිරිමා හෝති පව කරන්න හරීම ලැජ්ජයි පව් කරන්න හරියම ලැජ්ජාවෙන් තමයි ජීවත් වෙන්නේ. හිරියති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන තමන්ගේ කයෙන් පව් කරන්න කයෙන් සිද්ධ වෙන දුසිරිත් කරන්න සතුන් මරන්න හොරකම් කරන්න කාම මිත්‍යාචාරයෙන් යෙදෙන්න හරියම ලැජ්ජයි ඒ වගේම හිරියති වචී දුච්චරිතේන වාග් දුච්චරිත හතරක් තියෙනවානේ බොරු කීම, කේලාම් කීම, ඡන්දපරස වචන කතා කිරීම, හිස් වචන කතා කිරීම. මේවට කියන්නේ වාග් දුස්චරිත. මේ වාග් දුස්චරිතෙහි යෙදෙන්න. වචනයෙන් සිදුවෙන වැරදි කරන්න හිරියති. හරීම ලැජ්ජයි. හේයති මනෝ දුච්චරිතේන ඒ වගේම හිතින් සිදුවෙන දුස්චරිත සිද්ධ කරන්නේත් නෑ. ඒවටත් හරි ලැජ්ජයි. ලෝභය එවැගේම දේශය මිත්‍යා දෘෂ්ටිය. විසම ලෝභය, පටිඝය මිත්‍යා දෘෂ්ටිය. මේ අපේ හිත මුල් කරගෙන සිදුවෙන වැරදි දුස්චරිත. මේ හිරි බලය නැමැති සීක බලය තියෙන ආර්ය ශ්‍රාවකයා මනෝ දුෂ්චරිතයන්ගෙනුත් වැළකීලා ඉන්නවා. මනෝ දුෂ්චරිතයන් සිදු කරගන්නක් හරීම ලැජ්ජයි කියනවා. හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය යම්තා කායමක් මනෝ දුෂ්චරිත මුල් කරගෙන ඒ වගේම මේ ත්‍රිවිධද්්වාරය මුල් කරගෙන යම් ලාමක අකුසල ධර්ම කොටසක් වෙයි නම් ඒ අකුසල ධර්මයන්ගේ යෙදීම පිළිබඳව ගරිහා කරනවා. ඒ අකුසල ධර්මයන් පිළිබඳව ගරිහා කරනවා. ත්‍රිවිධද්්වාරය මුල් කරගෙන ඒ ලාමක අකුසල ධර්මයන් සිදු කරනවා නම් ඒ සිදු කරන අය පිළිබඳව දැකලා ගරිහා කරනවා. අනේ මේ මොන මිනිස්සු. මේ ලාමක අකුසල ධර්මයන් සිද්ධ කරගෙන අපායට පාර කපා ගන්න හැටි. සංසාර ගමන දික් කර ගන්න හැටි. පවට ලැජ්ජාවක් බයක් නැති හැටි. මේ විදිහට නිඳා කරනවා. ඉදං උච්චති භික්කවේ හිරි බලං මෙන්න මහණෙනි හිරි බලය කියන සීක ධර්මය. එතකොට මතක තියාගන්න සෛක්ෂයන් ළඟ තියෙන උතුම් සීක බල ධර්ම අතරින් පළමුවෙන්න තමයි සද්ධා බලය. දෙවෙනි එක තමයි හිරි බලය. මේ ආර්ය ශ්‍රාවකයෝ කාය වාක් මනෝ දුෂ්චරිතයන් සිද්ධ කරගන්නේ නැහැ. කයෙන් සිදුවෙන වැරදි සිද්ධ කරන්න හිරී ඇති. හරිම ලැජ්ජයි. ඒ වගේම වචනයෙන් සිද්ධ වෙන ලාමක අකුසල ධර්මයන් සිද්ධ කරගන්න හිරී ඇති. හරිම ලැජ්ජයි. සිතින් සිදුවෙන දුස්චරිතයන් සිදු කරගන්නටත් හිරී ඇති. හරිම ලැජ්ජයි. කායවාක් මනෝ දුස්චරිතයන් මුල් කරගෙන සිදුවෙන ඒ පාපී වූ ඒ ලාමක වූ අකුසල ධර්මයන්ගේ යෙදීම නිරන්තරයෙන්ම ගරිහා කරනවා. මේ දෙවනි බල ධර්මය. බලන්න ඒ ආර්ය ශ්‍රාවක සෛක්ෂ උත්තමයන් ළඟ මේ ගුණ ධර්ම පිහිටලා තියෙන හැටි. කල්යාණ ප්‍රත්‍යඥයෝ හැටියට මේ මාර්ගඵල අධිගමනයේ සඳහා පිළිවෙත් පුරන ඒ මාර්ගඵලාදි ගමනය සාක්ෂාත් කරගන්න හිතන පතන සියලුම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ, කල්යාණ පෘතඥන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒකාන්තයෙන් මේ හිරි බලය දියුණු කළ යුතුයි. පවට ලැජ්ජා විය යුතුයි. පවට ලැජ්ජාවක් නැති පුජ්‍යලයෝ මොනතරම් කායික දුස්චරිතයන් සිද්ධ කරනවද මොනතරම් වාක් දුස්චරිතයන්හි යෙදෙනවද මොනතරම් මනෝ දුස්චරිතයන්හි හැසිරෙනවද මොනතරම් ලාමක වූ පාපී වූ අකුසල ක්‍රියාවන්හි යෙදෙනවද මේ පවට ලැජ්ජාව නැතිකම පවට ලැජ්ජාව නැති වෙච්ච ගමන් ඒ ජීවිතය තුල මොනතරම් භයානක අපරාධ සිදු වෙනවාද කියලා හිතන්නවත් බැරි තරම් ඒ තරම් භයානකයි මොන මොන වැරදි ජීවිතය තුල සිදු වෙනවාද කියලා ආනන්තරිය පාප කර්ම වලට පවා යොමු වීමේ ඉඩ කඩ තියෙනවා. ඒ ලැජ්ජාව නැහැ. තව කරන්න කිසිම ලැජ්ජාවක් නැහැ. මේක බොහොම භයානකයි. එතකොට තමට ලැජ්ජාව ඇති කරගෙන තුනුරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවකයා පවින් වැළකී සිටිය යුතුයි. ඒක හිරි බලය දියුණු කිරීමක් වෙනවා. කාය වාක්මනෝ දුස්චරිතයන්ගෙන් වැළකී සිටීම හිරි බලය දියුණු කිරීමක් වෙනවා. එතකොට කල්යාණ පෘථජ්ජනෝ වශයෙන් නිවන් පතාගෙන තුනුරුවන් සරණ ගිය සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාව කාය වාක් මනෝ දුෂ්චර්යයන්ගෙන් වැළකී කාය වාක් මනෝ සුතර ධර්ම දියුණු කරමින් පවට ලැජ්ජාවෙන් යුක්තව හිරි බලය බල ධර්මයක් වශයෙන් දියුණු කළ යුතු වෙනවා මේ උතුම් බල ධර්මය සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරිහත් මාර්ගස්ත කියන සෛක්ෂ උත්තමයන් ළඟ විද්‍යමාන වෙන උතුම් බල ධර්මයක් කෙනෙක් දේශනා කළා. තුන්වෙනි සීක බලය තමයි ඔත්තප්ප බලං කතමංච භික්ඛවේ ඔත්තප්ප බලං මොකද්ද මහණෙනි ඔත්තප්ප බලය කියලා කියන්නේ ඉද භික්ඛවේ අරිය ශාවකෝ ඔත්තප්පී හෝති පව් කරන්න බිය ඇත්තේ වෙයි පව් කරන්න හරීම බය ඇතුව තමයි ජීවත් වෙන්නේ එතකොට පවට තියෙන ලැජ්ජාවට කියනවා හිරි බලය පහළ තියෙන බියට කියනවා පොත්තප්ප බලය. හිරි පොත්තප්ප. පවට ලැජ්ජාවෙන් ජීවත් වීම, පවට භයෙන් ජීවත් වීම. එතකොට විශේෂ බල ධර්ම, ශේක බල ධර්ම දෙකක් වශයෙන් වෙන වෙනම මේ හිරියොත්ප්ප දේශනා කරලා තියෙනවා. කායික ඒ වගේම වාදසික මානසික වශයෙන් සිදුවෙන ඒ සියලුම ලාමක වූ අකුසල ධර්ම පිළිබඳව ඒ දුස්චරිතයන්හි යෙදීම පිළිබඳව හරීම බියක් තමයි මේ සෛක්ෂයන් තුල තියෙන්නේ. ඒ ලාමක අකුසල ධර්මයන්ගේ සමාපatti හේතුවෙන් බියටපත් වෙනවා. සමාපatti කියලා කියන්නේ යෙදීම. ඒ අකුසලයන්හි යෙදීම. යම් කිසි කෙනෙක් කාය වාක් මනෝ දුස්චරිතයන්හි යෙදෙමින් කටයුතු කරනවා නම් ඒක දැකලත් මේ අත්තු බය වෙනවා අනේ මේ ලාමක පුරුෂයෝ මේ මේ දුස්චරිතයන් සිද්ධ කර ගනිමින් සිදු කර ගන්න අපරාධය කියලා අනුන් කරන පාපයටත් බය වෙනවා එමෙන ජීවිතයක් තුළ තමන් පාපයකට යොමු වෙනවායි කියන එක හිතන්නවත් බෑ. කිසිසේත් ඒක වෙන්නේ නැහැ. එහෙනම් සේක ධර්මයක් තමයි පවට තියෙන බිය, ඔත්තප්පය. ආර්ය ශ්‍රාවක සෛක්ෂ උත්තමයන් ළඟ මෙන්න මේ කියන ඔත්තප්ප බලයේද විද්‍යමානයි කියන එක මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ වදාළා. ඊළඟට පින්වත්නි ඒ සෛක්ෂ උත්තමයෝ තවට බියෙන් වාසය කරනවා ඒකාන්තයි. ඒක උතුම් ගුණයක් වශයෙන් ඊයත්ව ආරක්ෂා කරනවා. එහෙනම් ඒ කියන මාර්ගඵල අධිගමනයේ සඳහා පිළිවෙත් පුරන කල්යාණ පෘතග්ජනයන් වශයෙන් අපේ ජීවිත තුලත් උත්ප්පය බල ධර්මයක් වශයෙන් දිනු කරගත යුතු වෙනවා. අපේ පව කරන්න බිය වෙන්න ඕන. ඇයි පව කරන්න බය වෙන්න ඕන? පව කරගන්න එක නම් ලේසි. හැබැයි ඒ වාගේ විපාක විඳින්න ගියාම තමයි භයානකකම තේරෙන්නේ. මදුහා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති. යදාච පච්ඡදේ පාපං අතබාලෝ දුක්ඛං නිගච්ඡති. මේ පොහොදුන් ලෝකයේ අවිද්‍යා අන්ධකාරයෙන් අවිද්‍යා අන්ධකාරයේ සැරිසරන අතරමං වෙලා ඉන්න පුතග්ජන සත්‍යයා පව කරන්නේ පැණි කනවා වගේ. හරීම සතුටෙන් මිහිරියාවෙන් සන්තෝෂයෙන් කරනවා. මිහිරි මී පැණි වගේ ඒ පාප කර්ම ගැන හිතනවා ලාමකව හිතනවා ගැඹුරක් හිතන්නේ. හරින සතුටෙන් සන්තෝෂයෙන් තමයි මේ පව් වැඩවල යෙදෙන්නේ. හැබැයි යම් දවසකදී කරගත් පාප කර්මය පච්චති පැසේද විපාක වාරයට පැමිණේද ආන්න එදාට ඒ පවට ලැජ්ජාවක් නැතුව ඒ පවට බියක් නැතුව අප්‍රමාණ අකුසල ධර්මයන් සිදු කරගත් පුජ්‍යලයා මහත්ෝ දුකකට විපත්තියකටපත් වෙනවා. නරක ආදී හතර අපා දුකට වැටිලා අනාදිමත් කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ පාප කර්මයන්ගේ භයානකකම දැකලා ඒ අකුසල ධර්මයන්ගේ ආදීනවේ පිළිබඳ අවබෝධ කරගෙන කර්මඵල විශ්වාසය තුළ පිහිටාගෙන කටයුතු කරනකොට ආන්න එයාට පව් කරන්න ලොකු බයක් ඇති වෙනවා. ඒ පවේ විපාක දන්න නිසා. එහෙනම් හිරිය නැති, ඔත්තප්පය නැති, පවට ලැජ්ජාවක් නැති, පවට බියක් නැති පුජ්‍යලය ඒවා කරන්නේ එහි තියෙන භයානක බව ආදීනව විපාක පිළිබඳව දැනීමක් වැටහීමක් නැති නිසා කර්මඵල විශ්වාසය නැතිකම නිසා සම්මා දිට්ඨිය නැති නිසා එහෙනම් අවබෝධයෙන් තුනුරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් අපේ ජීවිත තුළ මේ උතුම් බල ධර්මයේ දියුණු කරගන්නට নিරතුරුව අපි වෑයම් කරන්න ඕන. අපි පව කරන්න මහත්බියක් ඇති කරගෙන ස්වල්ප ඌද කුඩා ඌද වරදක් අකුසලයක් නොවන විදිහට සිතේ කයේ වචනේ මනා සංවර බව උපදවාගෙන හික්මීම ශික්ෂණය සංයමය සංවර බව ඇති කරගෙන ප්‍රතිපත්ති කාමී ජීවිත පවත්වාගෙන යන්න අදිස්ථාන කරගන්න ඕන. එතකොට පවට තියෙන බියට කියනවා ඔත්තප්ප බලය සේක වූ ආර්ය ශ්‍රාවකයෝ ළඟ මෙන්න මේ බල ධර්මයක් විද්‍යමානයි කෙනෙකුන් වහන්සේ වදාලා ඊළඟට විරිය බලය කතනංච භික්ඛවේ විරිය බලං මොකක්ද මහණෙනි වීරිය බලය කියලා කියන්නේ උන්වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ හෝති මහණෙනි මාගේ මේ ලෞතර ශාසනය තුල නිවන් මාගේ පිළිවෙත් පුරන ඒ සෛක්ෂ්‍ය ආර්ය ශ්‍රාවකයෝ ආරද්ධ විරියෝ විහෙරති ඇරඹෝ වීරයෙන් තමයි වාසය කරන්නේ මොකන්ද ඇරඹෝ වීරය කියලා කියන්නේ විහරදී අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තමන්ගේ ජීවිතය තුල සිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස උත්සාහයෙන් ඉන්නවා තමන්ගේ ජීවිතය තුළ සිදුවෙන්න ඉඩ කඩ තියෙන වැරදි වලින් වැළකී ඉන්න ඒ අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය කිරීම පිණිස තමන් ලොකු උත්සාහයක යෙදලා ඉන්නවා. ඒ ගැන ලොකු අවධානයක් යොදාගෙන ඉන්නවා. නොදැනගෙන හෝ යම්කිසි දෝෂයක් ප්‍රමාද ප්‍රමාද දෝෂයක් වෙයි කියන ලොකු බලාපොරොත්තුවකින් ලොකු උනන්දුවකින් ලොකු අවධානයකින් ඉන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා. ඊළඟට කුසලානං ධම්මානං උපසම්පදාය ජීවිතය තුළ දියුණු කරගන්න තියෙන උදාන කුසල සම්පදා කාය වාක් මනෝ සුචරිත ධර්ම පාණානිපාතා වේරමණී කුසලං අදින්නා දාන වේරමණී කුසලං කාමයේ මිච්ඡාචාරා වේරමණී කුසලං මුසාවාදා වේරමණී කුසලං මේ අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමේ කුසලය දිනු කරගන්නට නිරන්තරයෙන් උත්සාහවත් වෙලා ඉන්නවා. දස අකුසල කර්මයන් දුරු කරගෙන දස කුසල ධර්මයන් දිනු කරගෙන ජීවත් වෙනවා. ඒ උදාාර පුණ්‍ය සම්පදාවන් දිනු කරගන්නට ලොකු මානසික ශක්තියක් ඇතිව කායික ශක්තියක් ඇතිව දැඩි වීරියක් ඇතිව ප්‍රධාන වීරිය ඇතිව වාසය කරනවා කියන එකයි විරිය බලය කියලා කියන්නේ. අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ සම්පාදනය දියුණු කිරීම රැස් කිරීම පිණිසක් දැඩි මානසික ශක්තියක් කායික බලයක් දැඩි වීරියක් ඡේදසිකයන්ගේ උනන්දුවක් ඇති කරගෙන ප්‍රධාන වීරිය ඇතිව වාසය කරනවා කියන එක එතකොට විරිය බලය කියලා කියන්නේ. සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරිහත් මාර්ගස්ත කියන මේ සෛක්ෂෝ ආර්යයන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ළඟ මෙන්න මේ කියන වීරිය බලය ආරද්ධ වීරිය ඇරඹෝ වීරිය බල ධර්මයක් වශයෙන් විද්‍යමානව පවතිනවා කියලා වදාළා එහෙමනම් කල්යාණ ප්‍රත්‍යඥයන් වන තුනුරුවන් සරණ ගිය නිවන් මාගේ පිළිවෙත් පුරන සියලුම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝද ආරද්ධ වීර්යයෙන් යුතුව ජීවත් වෙන්න ඕන. අරඹෝ වීර්යය ඇතුව. අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ සම්පාදනය දියුණුව පිණිස වීර්යය යොදාගෙන ඒ සඳහා ලොකු උත්සාහයකින් අප්‍රමාද භවකින් යුක්තව කටයුතු කිරීම කළ යුතු වෙනවා. මාර්ගාංග ධර්ම අතරේ ආර්ය අෂ්ටාංගික මාර්ග අතරේ මාර්ගාංග තුල සම්මා වායාමය කියලා ඉගැන්වුවේ මෙන්න මේ ප්‍රධාන වීර්යයයි. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම තුලක් වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දේශනා කළා. දස පාරමිතා අතරේ ඉගැන්වුවේ වීරිය පාරමිතාව කියලා. ඇයි මේ වීරිය මේ තරම් නිවන් මඟට අවශ්‍යය? විරේන දුක්ඛං අච්චේති. මේ සංසාර දුක නැති කර ගැනීමට පුළුවන්කම තියෙන්නේම වීරිය තුලින්. වීරියෙන්මයි මේ දුක නැති කර ගන්න ඕන. එහෙමනම් පින්වත්නි නිවන් මඟ පිළිමේ පුරණ අපි හැමදෙනාම මේ වීරිය බලයෙන් වීරිය ඉන්ද්‍රිය ධර්මයෙන් සම්මා වායාමයෙන් වීරිය පාරමිතාවෙන් ආරද්ධ වීරිය තුල සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්නට අදිස්ථාන කරගන්න ඕන. එහෙමයි සෛක්ෂ උත්තමයන් ළඟ තියෙන තවත් විශේෂ බලයක් තමයි විරිය බලය. ඊළඟට පහ පඤ්ඤා බලං ප්‍රඥා බලය මොකන්ද මහණෙනි ප්‍රඥා බලය කියලා කියන්නේ ඉද බික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උදයන්ත ගාමිනියා පඤ්ඤායේ සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉදං උච්චති බික්කවේ පඤ්ඤා බලං මේ ප්‍රඥා බලය බුදුරජාණන් වහන්සේම විස්තර කළ දුන්න හැටි මහණෙනි මේ ලෞතර ශාසනය තුල ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වූයේ වෙයි. ප්‍රඥාවෙන් යුක්ත පුජ්‍යලයක් වෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීම විනාශ වීම උදය වය දැන ගැනීමට සමර්ථ එවැගේම ආර්ය වූ නිර්වේදික වූ සම්‍යක් හේතු ණය වශයෙන් සසර කෙලෙස් දුක් ගෙවමින් යන විදර්ශනා මාර්ග ප්‍රඥාවෙන් සමන්නාගත වූ පුජ්‍යලයා තමයි ප්‍රඥාවන්තයා කියලා කියන්නේ. ඒ නුවණ ඇති පුජ්‍යලයා තුල පඤ්ඤා බලං ප්‍රඥාව සීක බලයක් වශයෙන් දියුනේ. සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පරස්ත අනාගාමි මාර්ගස්ත පරස්ත අරිහත් මාර්ගස්ත කියන මේ සෛක්ෂ උත්තමයන් ළඟ මේ කියන සුවිශේෂී ප්‍රඥා බලය සීක ධර්මයක් වශයෙන් දිනු වෙලා විද්‍යමාන වෙලා තියෙනවා. නැවතත් කෙටියෙන් සිහිපත් කරගත්තොත් ප්‍රඥා බලය රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ විනාශ වීම වැයවීම උදය වය දැන ගැනීමට සමත් ඒ සඳහා ලොකු හැකියාවක් තියෙනවා ඒ වගේම රාගාදී කෙලෙසුන් කෙරෙන් වෙන් වෙලා සිටින පිරිසිදු මනසක් ඇති ඒ වගේම සියලු කෙලෙස් බිඳීමට සමර්ථ ඒ සඳහා ලොකු හැකියාවක් තියෙන ශක්තියක් බලයක් තියෙන සංසාර කෙලෙස් දුක් ගෙවමින් යන ඒ ලෞතර විදර්ශනා මාර්ග ප්‍රඥාවෙන් සමන්නාගත වූ සම්්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූ පුද්ගලයා තමයි පඤ්ඤවා ප්‍රඥාවන්තයා කියලා කියන්නේ. පඤ්ඤා බලං අර ආර්ය ශ්‍රාවකයෝ ළඟ මෙන්න මේ ස්කන්ධයන්ගේ උදයවය දැන ගැනීමට සමර්ථ කෙලෙසුන්ගෙන් වෙන් වෙලා සිටින නිසා පිරිසිදු වූ එවැගේම කෙලෙස් බිඳීමට සමර්ථ සංසාර කෙලෙස් දුක්ගිනි ගෙවමින් නිවමින් යන විදර්ශනා මාර්ග ප්‍රඥාවෙන් යුක්ත මාර්ග ප්‍රඥාවෙන් සමන්නාගත වූ උතුම් ප්‍රඥා නැමැති බලයෙන් ඒ ආර්ය ශ්‍රාවකයෝ සමන්නාගත වෙනවා කියලා වදාලා. ඉමානිකෝ භික්ඛවේ සේක බලානි මෙන්න මහණෙනි ශෛක්ෂ ආර්ය ශ්‍රාවකයෝ නිවන් මඟ හික්මෙන පුජ්‍යලයෝ ළඟ විද්‍යමාන වෙන ශේක බල ධර්ම පහ. තස්මාතිහ භික්ඛවේ එවං සික්කිතබ්බං. ආන්න ඒක නිසා මහණෙනි මේ ලෞතර බුද්ධ ශාසනය තුල නිවන් මඟට බලාපොරොත්තු නිවන් මඟට පිළිපන් නිර්වාණ සාන්තිය අපේක්ෂා කරන අසේක හෙවත් රහතන් වහන්සේ නමක් බවටපත් වෙන්න වෑයම් කරන සියලුම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් ඒවං සික්ඛිතබ්බං මේ විදිහට හික්මෙන්න කියලා වදාලා. කොහොමද හික්මිය යුත්තේ? මම සීක බල ධර්මයක් වූ ශ්‍රද්ධා බලයෙන් සමන්නාගත වන්නේමි කියලා හික්මෙන්න කියවා. සෛක්ෂ බලයක් වූ හිරි බලයෙන් සමන්නාගත වන්නේමි කියලා හික්මෙන්න කියවා. සීක බලයක් වූ ඔත්තප්ප බලයෙන් සමන්නාගත වන්නෙමු කියලා සියලුම ශ්‍රාවකයන්ට හික්මෙන්න කියවා. සෛක්ෂ්‍ය බලයක් වූ විරිය බලයෙන් සමන්නාගත වන්නෙමු කියලා සියලුම ශ්‍රාවකයන් වශයෙන් හික්මෙන්න කිව්වා. සෛක්ෂ්‍ය බලයක් වූ ප්‍රඥා බලයෙන් සමන්නාගත වන්නෙමු කියලා නිතර හික්මෙන්න කිව්වා. ඒවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බන්ති මහණෙනි නොබලා විසින් මෙන්න මේ විදිහටම හික්මිය යුතුයි කියලා මේ සූත්‍ර දේශනාව නිමාවටපත් කළා. එහෙනම් පින්වත්නි සෛක්ෂයෝ කිව්වේ සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරියත් මාර්ගස්ත කියන ආර්යයන් වහන්සේලා හත් දෙනාටයි ඒ සෛක්ෂ්‍ය උත්තමයෝ ළඟ विद्यमान වෙන විශේෂ ධර්ම පහක් තමයි ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රඥා බලය කියලා දේශනා කළේ. ඒවා ඒ ජීවිත තුළ කොයි ආකාරයෙන්ද विद्यमान වෙන්නේ කියන එක මේ සූත්‍රයේදී විස්තරාත්මකව පැහැදිලි කළා. එතකොට නිවන් මඟ පිළිවෙත් පුරන සියලුම බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දිනු කරගත යුතු වූ විශේෂයෙන් කල්යාණ පෘථග්ජනයන් වශයෙන් මඟඵල නිවන් ප්‍රාර්ථනා කරන හැම දිනාටම ඒ ඒ ජීවිත තුලත් තම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිත තුලත් දිනු කරගත යුතු ඕම උතුම් ධර්මතා පහක් මේ දේශනා කළේ එනිසා තුනුරුවන් සරණ ගිය බෞද්ධයන් වශයෙන් අපේ නිවන් මඟ පිළිවෙත් පුරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් අපේ සද්ධා බලයෙන් හිරි බලයෙන් උත්තප්ප බලයෙන් වීරිය බලයෙන් ප්‍රඥා බලයෙන් යුක්ත වූ වාසනාවන්ත ප්‍රතිපත්තිකාමී සිල්වත් ගුණවත් නැනවත් බෝසත් ජීවිත ගත කරමින් මේ උතුම් නිවන් මාගේ ඉදිරියටත් පාරමී පුරා ගන්න හැම දිනාම අදිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා පින්වත් සියලු දෙනාටම මේටත් වඩා වැඩියෙන් තව තවත් ශක්තිය බලය ලැබේවා කියලා ආශිර්වාද කරමින් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. ප්‍රගණිමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති Thank you. දාස්පුත නාටකණේ අරණ්‍ය සේනාසන වාසී ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද පූජ්‍යපාද හුලවගම අග්ගවංශ ස්වාමින්වයන් වහන්සේ විසින් බෞද්ධ ගුවන්විදුලියෙහි අතුකල්පුර මධ්‍යස්ථානයේ වෙනුවෙන් ඕමාරගොල්ල ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පවත්වනු ලැබූ බෞද්ධ ගුවන්විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් સમાප්තයි. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘ භූමියට ත්‍රිවිධ රත්නයේ සරණයි.